නියතෝ තුමසි අන්තකාසීති ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවස්වල සැරිස් කරන්නේ සංයුත නිකායේ මාර සංයුත්තේ කියන කොටසේ කියන එක මේ වෙලාවේ මතක් කරනවා අපි ඒ කෝසල සංයුත්තේට පස්සේ මාර සංයුත්තේට වැඩිලා දැන් ඒක සෑහෙන කාලයක් අපි සැරිසරලා තියෙනවා. ඉතින් අපි ගිය පාර දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මාර පාස සූත්‍රය කියලා. මාර්යාගේ පාෂය. ඒකට දාලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා හටම පාස සූත්‍රය කියලා. මාර්යා කොහොම අපි වර්ධේ බන්දලා තියාගන්නේ. අපි හැමත වශී කළා තියාගන්නේ. <coughs> වශයේ පාත්තන වගේ තමයි පාස කෙනෙක්ගේ කියන්නේ. ඒකෙදී වගේම අද ඒකේ ဒုတိ ය පාස සූත්‍රය. ඒ වගේම මාතෘකාවක් කියන්නේ කෝසල සංයුත්තේ මේ මාර සංයුත්තේමයි සංයුත නිකායමයි. ඒකෙදී අර වගේමයි මාර්යා සහ බුදුජානන් වහන්සේ අතර දෙබසක්. බුදුරජාණන් වහන්සේ බරණසීසි පතනා විසිපතනි මිගදායි වැඩ ඉන්නවා අටමාභි සම්බුද්ධ සමී බුදු වෙච්චි අලුත සර්වඥාන්සේගේ මුල්ම කාලේ ඒකල්ලා බුදුජාන් වහන්සේ 69ක් භික්ෂුන් වහන්සේලා අමතලා අමතර ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි මුත්තෝම්බිකවේ සබ්බපාතේ පාතේහි කියලා. මහණෙනි මම සියලුම මේ පාෂාන්ගේ මිදුණ බිඳුරෙන් වෙමි. ඉබ්බා යේච මානුසා මනුෂ්‍යයන් සහ මන දෙවියන් බැඳිලා ඉන්න පුදුමාකාර මේ දැල්ලක පාසයක සාපයක මම එකින් මිදුණයි කියලා. තුමේ වික්‍රේ මුත්තා සබ්බ පාසෙහි යේ දිබ්බා යේච මනුසා. ඉතින් රසලා හිටිය 69ක් ඒ වගේම අරියත් මාර්ගඵල ඥානෙ මේ පාසෙන් මිදිලා. ඒකට පුදුරයන්සි සඳහන් කරනවා මම නම් මානිනි මිදුණා. දැන් ওই ටිකත් මිදිලා ඉන්නේ. එතකොට යසකුල පුත්‍රයා සහ ඒ පිරිස අශ්වක මහණු විතර 69ක් එකතු වෙනවා. ඒ කට්ටියට කියනවා උඹලා මිදිලාද. ඊට පස්සේ දෙනවා පොඩි අවසර පත්‍රයක් සරද පිච්චුවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානු කම්පාය. මහණි දැන් අපේ වැඩ කරගත්ත නිසා ඔයගොල්ලෝ දැන් චාරිකාවේ හැදෙන්නේ. ධර්ම චාරිකාවේ හැදෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවංසා බොහෝ දිනාගේ හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස අත්තාය හිතාය සුඛාය දේවංසා තමන්ගේ හිතසුව සලකන මේ විදිනකොට යනකොට එනකොට කය ලෙඩ කරගන්න එපා හිතන ඉති ලෙඩ වෙන්න බෑ නේද දේවමනුසා දේවිනිසුන්ට සපබිනිස දැහැසිරෙන්නේ ඒක නිසා තරුංගලයක් උඩට හදලා දරුකල උඩ ඇදියා වගේ වැඩක්. ඉතින් ඒක අභීත කාල නාදයක් මානවය විසින් අවුරුදු කෝටි ගානකට පස්සේ පරිණාමය වුණා එක තැනකට ඒ පරිණාමය වෙලා ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන් බව සාධික කරගත්තා අඥා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ පටන් දැන් 69ක් හදාගත්තට පස්සේ මොන තරම් ගැම්මක් සර්වචන් ආගිට ඇති වෙන්නේ නැද්ද අර බුද්ධෝ අම්බෝධ ඉස්සාමි මොත්තෝ මොචේ පරි කියලා මම කවදාද බුදු වන්නේ නෙමෙයි අනිත් අය බුදු කරවන්නේ. මම කවදා හරි මිදෙන්නේ නෙමේ අන් අය මුදවන්නේ. ඉන්නවන් තාරේස්සාමි මම ඒකටද ඊතර වන්නේ මි අනිත් අය ඊතර වන්නේ මි කියලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා දැන් තමන් වහන්සේ මිදිලා තරණය කරලා බඳුම් වලින් ගලවගෙන තව 69ක් සාක්ෂියට තියාගෙන අද කියනවා දැන් අපි චාරිකාවේ හැසිරෙමු මා ඒකේන ද්වේ ආගමිත්ත මේක හුඟක් වැදගත් වචනයක් ඉස්සක් වෙලාවට අපේ අර්ථ කතාවල් දෙන්නේ හරියටම එක පැත්තකින් දෙන්නේ එක අර්ථ කතාවේ කාර්ත ඡායාවක් විතරයි දෙන්නේ කියලා මට හිතෙනවා මා ඒකේන ද්වේ ආගමිත්ත කියලා ඉතිතියි ඉතින් ඒකට අර්ථිකුත් දෙනවා ආගමත්ත කියලාත් වචනයක් තියෙනවා ආගමිත්ත කියලා කියන්නේ අපේ පුස්කොළ පොතේ කියන එක සියලු මුද්‍රණයක් තියෙනවලු තවත් ආගමත්ත කියලා. ඉතින් අර අවුරුදු 2600ක් 1000ක් කමාරක් යනකොටදී අපෝ මේ පොඩි පොඩි වෙනස් වීම් සිදු වෙනවානේ. ආන් ඒක වගේ වෙලා තියෙනවා. ඒක ලියන්නේ එක් මගකින් දෙදෙනෙක් නොයව කියලා. දැන් මේ 69 අවබෝධ කරාම 69ම එකම ක්‍රමයට අවබෝධ කරා එකම මාර්ගය යන්නේ කියලා අපි හිතන්නේ. අපි කියන තේරවාද මාර්ගය යනවා, සියන්නිකාය මාර්ගය යනවා, අමරපුර නිකාය මාර්ගය යනවා එනත්තා රාමඤ්ඤ නිකාය මාර්ගය යනවා කියලා ඉතින් ඒ තමයි මේ වර්ග ભેදවාදී බුදුජානකසේ කොච්චර වර්ග ભેදවාදී පිටරක්කත් කියනනම් දෙන්නේ එකපාරේ යන්න එපයි ඉතින් ඒක එකපාරේ යනවයි කියන එක නෙවෙයි මේ අරය කියපේක ඔබ කියන්න යන්න ඕනේ නැහැ උඹට ඉතිනක උඹ කියපන් උඹ බිරිඳක් කවක කියපන් උඹ අවබෝධ කරගත්තේ කියපන් අර මේ කිව්ව බුදුහාමුදුරු මේක කිව්වයි කියලා ඒක බරකට ගන්න එපා. ඒක එකපාරේ යන්න එපයි කියන එකත් අර්ථයක් තියෙනවා. නමුත් අද මේ ගුරුකුල වාද හදාගෙන ගුරුන්නාංශ කියන එකම ගෝලයක් කියන්නේ. ඉතින් මිනිස්සු බණ අහන්නේ බණ අහන්න නෙමෙයි. ගුරුන්නාංශ කියප එකම මුන්නාංශ කියනවාද කියලා බලන්න. කිව්වේ නැත්තම් ගුරුන්නාංශට කියලා චෝදනා කරනවා. ඒක ලහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අරවද අපන්දලේ ආමතු අසවලි කියනවා. ඔබ අන්තර දෙන්න විරුද්ධද කියලා. ඉතින් මේ බුදුහාමුදුරු මේ ලයිසන් දීලා තියෙන්නේ. බොම්බ අවබෝධ කරගත්තේ කියපා. එහෙම නැතුව මේ ආර්යගේ කයි නායකගේ කයි ක්‍රමයි සමීකරණයි කටපාඩම් කරගෙන ලයිස්තු තියා ගන්නවා කියලා කියන්නේ ඒක ගැන කියපු සුද්දෙක් කියනවා අපි මේ විභාගේ පාතේල් වෙන කොපි කරන්නේ කිසිම කාගයක් කොපි කරන්නේ පටන් ගන්නකොට අපි කොපියක් තමයි ගුරුවරට යා කියන දේව ඒ උපදේශම රැකගෙන යනවා. <clears throat> කරගෙන කරගෙන යන්නේ තමයි තේරෙනවානේ. මෙන්න මේ පැත්තේ මට ලේසි. මේ පැත්තේ මට තේරෙනවා ආන් ඒ ටික විතරක් කියලා දෙන්න කාටද? තමයි තේරිච්ච දේ. කියලා කියන්න බෑ බුදුහාමර කිව්වේ මේක බුදුහාමර කිව්වේ මේක. හැබැයි මට නම් මෙතනින් තමයි මට <clears throat> මේ තොටුපොළ වලින් තමයි මට ඔරුව දියත් කරගන්න පුළුවන්. ගංගා හැම තියා පුරාවට තොටුපොළ වල නැහැ. මගේ තොටුපොළ මේක. කොහෙන් බැලුවත් ගඟට ගන්න. අන්න ඒක මා ඒකේන ද්වේ ආගමිත්ත. දේශේස බිකවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. තාත්තං සබ්බයන්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං භක්මචරියං පකාශේති. මානි මුලම ඇදව යා මුලේ අහපත්තු මැද අහපත්තු අගේ අහපත්තු ධර්ම දේශනා කරව. තාත්තං සබ්බයන්ජනං කියන දේ අර්ථයක් තියෙනවා. නිකන් කට කහනවට කියලා බෑ. ඒ වගේ ගලණයක් තියෙනවා. සබ්යංජන. ඒකට යොදන ව්‍යංජන අනුව්‍යංජන පද අර අර්ථයම ඔප්පු කරන්නේ. නැත්නම් දෙන නිදර්ශනයෙන් මේ කියන කතාවට විරුද්ධව යනවා නම් දෙන ව්‍යංජන අනුව්‍යංජන වලින් මේ ආගෙන ඉන්න එකන වියවුල් වෙනවා නම් ඉතින් ඒක ඒ ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා. කේවල පරිපූර්ණ. පටන් ගන්නකොට යන්තම් කියලා දෙන්න. බෑ ගන්න හැටි විතර හැබැයි ඉවර වෙනකොට 100%ක්ම ඉවර කරනවා. මේක තමයි බුදුහාමුදුරු කිව්ව ක්‍රමය, මේක තමයි තේරවාදය කියන්නේ, මේක තමයි රාමඤ්ඤ නිකාය කියන්නේ, මේක තමයි මේ අපේ ගුරුනාථ කියලා දුන්නේ, මේ මම මේ මේ තැන්වල කියලා මේක ඉගෙනගෙන කියනවා කියලා. අර සියල්ලන්ටම දොර අරලා දෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ තියෙන මේ ප්‍රායෝගිකත්වය හරි හරි වැදගත් නැත්නම් හරියට බලපානවා නැත්නම් කොහොමද කියන්නේ සලකා බලන්න ඕනේ විපස්සනා වෙන්නේ. මොකද විපස්සනා කරන්න පටන් ගන්න මොනෝ සුදුසුකමක්වත් ඕනේ නැහැ. නරක තියෙනවනේ මේක තියෙන මොකක්වත්ම නැහැ. ඔබ පහසු තැනින් පටන් අරගන්න. හැබැයි මතක තියාගන්න ඉතින් මෙච්චරක් කරන්න ඕනේ කියලා. ඒක එක සම්පින්දනය කරනවා අතුවාචාරින් වහන්සේ, බුද්ධඝෝසාචාරින් වහන්සේ ඒ කියනවා යථාපාකතං විපස්සනාපි නිවේසෝ. පච්චා අනුපහත්තං තේනපි උපායේන උපට්ඨපිත්වා සම්මසිතප්පා. උඹ යමක් ප්‍රකටද අපි වාඩි වෙලා භාවනා කරනවා කියලා කුෂ්මනම් ප්‍රකටේක ගන්න. ඉම්බීම ඇකිලිම ප්‍රකරණ ඒක ගන්න. බුද්ධානුසුති ප්‍රකරණ ඒක ගනි. මොකද්ද මෛත්‍රී ප්‍රකරණ මොනවා හරි එකකින් පටන් ගන්න. යමන් ඉඳගත්ත වෙලාවේ ඍතුවේ හැටියට බඩේ තියෙන ආහාර වල හැටියට සක්මන් කරපේදී එක එක දේවල් මතුවෙන්න පුළුවන්. යථා පාකටං විපස්සනා විදිවසෝ යමකින් ප්‍රකම ප්‍රකට නම් එතනින් අභිනිවේෂය කරන්න බෑ ගන්න. ඉතින් ඒක ගියාට පස්සේ සත්‍ය සමාධිය වැඩෙනවානේ. වැඩනකොට ඉතින් අපේ හිත හොඳ අට්ටල වෙනවානේ. හුලකට අල්ලපු සරුංගලයක් වගේ. ඊට පස්සේ පච්චා අනුපහත්තන්තේ නෙපි උපායන උපට්ඨපෙච්ච සම්මසිතම්ම. අස්සේ දේදාට ප්‍රකට වෙච්ච නැති හැංගිලා තිබුත් යම් යම් අප්‍රකට ධර්ම තියෙනවානේ. ඒවත් මතු කර ගන්නා සුළුව දිගට භාවනා කරනවා. මේ දැන් භාවනාවේ අපහසුතාවට පසු බාන්න එපා. පටන් අරගන්න වෙලාවේදී කොහොම හරි ආප් වෙලා වැඳලා භාවනා පටන් ගන්න. දන්න ක්‍රමයක. වස්තුරට දාගත්තට පස්සේ බොරුව. ඊට පස්සේ ගමේ දිග හරහට දිගට හරහට පිනපක්. වැඩපක්. එතකොට අර පටන් ගැනීමේදී ප්‍රකට නොවිච්ච දේවල් ප්‍රකට වෙන බව වැටහෙනවා නම් කාරණා තුනක් කියන්න. එකක් භාවනා වෙහෙසතේ. ඒ වගේම ගිය පාට වඩා දුක බව තේනවාද? හොඳට බණ අහලා අන්විඥාන කියන කෙනාට තේනවා මේක තමයි ජීවණය කියන්නේ. පිච්ච දේම වෙනවනම් ඒක එච්චරම විශේෂයෙන් විපස්සනා ජීවණක් නෙවෙයි. ඒෂා මේ මතුවෙන අපහසුතාවල වැඩිවීමක් වෙනවනම් ඒක විපස්සනාය දකින්නේ සිරි දෙව්දුවකට වැඩි ආවා. ඒ තියෙද්දි ගුරු උපදේශ සහිතව හෝ ඒක ඉක්මවනවා. නැත්තම් කිසිදු රූපදේශයක් නැතුව Tamangeම උපක්‍රම වලින් ඒකට වෙනවා. හැබැයි හිතන්න තරකයි දැන් නම් ජම්පයි ගොඩුනා ආයේ හතරේ මේකක් නැහැ කියලා. හිත පවුන්න ඊටදී ලොකු වර්ධනයක්. ඇවිල්ලා කියන එදාම යන්තම් සම්තම්පරම් ගොඩ ගියා. දැන් ඊටත් දෙවිය ගැටයක් ගහපන් ඵලයක්. ඉතින් හිතෙන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ කරදර වැඩි වෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු කියනවා දානයක් දෙන්න සීලයක් රකින්න ඉච්චර කරදර නැහැ. භාවනා කරන්න කිය පුදුමාකාර කරදර. ඒක සුදු නැති වෙච්ච <clears throat> බලංගොඩ කාන්තිය කියනවා ඒ ශාන්තිකාට ගිහිල්ලා මිනිස්සු අනේ ස්වාමීන් වහන්සේ හොරුන්ට කිසිම කරදරයක් නැහැ. දන් දෙන මිනිහක් තමයි ඔක්කොම කරන්නේ. අරමසේ කඩා වඩාගෙන ජීවත් වෙනවා කාලා හොඳට දීලද තුලි වෙනවා. දන් දෙන මිනිහට තමයි කරන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ හොරකම් කරනකොට දන් දෙනකොට ටික කාලයක් ගියාට පස්සේ හිතනවා සිල්ලතෙකුට දන් දෙන්න ඕනේ සිල්වත් පිටකට දන් දෙන්න. බුදුන් මේ හොයන්න ගියාම හොයන්නම නැහැ. දානයක් දෙන්න තරම් සුදුසුෙක් හොයන්න නැහැ. ඒක දන් දෙන මමත් කඩප්පුලි. නොකෑමනා, දාපදුර, හොරකම් කරපු දේවල් වලින් දන් දෙන්න. ඒකෝර හිතනවා <coughs> සිල් රකින්න එක නම් බොහොම අමාරුයි. දානය යන්තම් සන්තම් පදා. සිල් බෑ. ඒ මේ විතර කවුරු හරි කිව්වොත් එහෙම හරි ඔබ දැන් අඬ අඬ හරි කමන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ නේ මම දන් දෙනවනේ සිල් රකින්නවනව, සත්තු මරන්නේ නැනව, ඉස්සර තරම් දැන් භාවනා කරුවොත් මොකද කියලා. භාවනා කරන්න ගිය දවසේ අර සේරට මහපන් මහ ගම් වතුරක් ගැලුවා වගේ විශාල කරදර එන්න පටන්. ඉතික් කරදර එනවා, අයෙත් කරදර එනවා, ලෝකයක් කරදර දානවා. ඒකකොට මේක බල මගුලක් නේ මාර බලවේගෙ එන්න එන්න වැඩි වෙනනේ දානීය ශීලයේ භාවනාව. මේ ප්‍රශ්නේ අහනවා විපර මේ පළඟොඩ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ අහන දවසේ මමත් මේ පිළිගේ හිටියේ කියලා තමයි ප්‍රවෘත්තිය තිබ්බ ඇත්තට මම නම් හිතියේ නෑ. මීටිකල් ලොකු අම්බු හිටියා. හේමනන්ද ස්වාමීන් ඉතින් ඒ බලංගොඩ ස්වාමීන් වහන්සේ කියනවා මාත් අවුරුදු මෙතර ගානක් ලෝක ජීවත් වෙලා කියනවා මම දන්නවා ඔය කියන කතාව. හොඳ වැඩ කරන්න ගියාම කරදර තමයි. ඒක මාර්යා මේ දෙන ඉදිරියට යන කෙනාට වැඩි වැඩි අභියෝග දෙනවා. ඇත්තටම කියනවා නම් වැඩි වැඩි අභියෝග ජයගත්තයි කියලා කියන්නේ මායя ජයගත්තයි කියලා. ඒ ඉස්සන්සේ වාක්‍ය අවසන් කරන්නේ විපස්සනාවට ඕක නැහැ. විපස්සනාට මාර්ග බල දෙක නැහැ. ඒක විපස්සනා යන්න හදන ගුරුවරට කියලා දීලා පිටත් කරන්න. ඔබ යන්න හදන්නේ අතුරු ඉන්න තැනකට. ඔබට මල් මාල දමාවි. ඔබට ස්තෝත්‍ර කියාවි නෑ. නිසා යන්න ඉස්සෙල්ලා සෝහට ගෙවල් හදන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේක සෝනක් කියලා. අය යක්කුණ තියෙන්න බෑ. ඉතින් ඒ නිසා විපස්සනාට බහින කෙනාට ඔය මාර මාර්යා දාන ටැක්ටික්ස් වලට අවු වෙන්නේ. එයා දැනගෙනමයි යන්නේ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මුලමැද මුලයාපත්තු මැදයාපත්තු අගයාපත්තු සාත්තං සබ්බෙන්දරං කේවල පරිතුන්නම්. පටන් ගන්නකොට මොන බයිලාවක් අත්තෝන්නේ. ඔතනකින් හරි කකුල දාගන්න. දාගෙන පත්තල දෙයකම එනකොට එනකොට එනකොට අන්නේ හාත්පස බුද්ධ වචන ඉගෙන ගන්න ඕනේ. ආත්පසින් පාලි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ආත්පසින් සංවේදනය ඉගෙන ගන්න ඕනේ. ආත්පසින් මේ විවිධ පිළිස්සල ඇවිදිනකොට සෞඛ්‍ය රැක ගන්න තේරුම් ගන්න ඕනේ. ඒ කොහොම මේ පටන් ගන්නකොට අදිටට ලොකු නෑ. බද වග කියන්නේත් නෑ. බල පාන්නේත් නෑ. කේවල පරිපූර්ණ භාවයට යන්න ගියාම හිතා ගන්න ඕනේ මම බුද්ධ පුත්‍රේ එන කරදර වලට මුහුණ දීලා අඬාවෝ ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පහුවෙනකොට ඔය එන්න කරදරයක් නිසා මං ජීවිතේ කිච්ච වෙනවා. මම දුක්ඛ සත්‍ය හොඳට අවබෝධ කරගන්නවා. මං කායිමත් උපදේශ ගන්නෙත් නැහැ. මගේ මනාපයට මං යනවා. ඉතින් මේ කේවල පරිපූර්ණ භාවය ආරම්භක කෙනාන්න හිතක්. මහා මෙරටත් වැඩිය බරයි. අම්මේ අනිකාංගු ඔක්කොම පාලි ගන්නවා අනිකාංගු ඔක්කොම ත්‍රිපිටකය ගන්නවා අනිකාංගු ඔක්කොම මෙච්චර වස්තානක් තියෙනවා අනිකාංගු මෙච්චර ගුරු ආහුරු ඇසුකල තුන බලන්නකෝ මට මොකක්වත් නැහැ නේ කියලා අනේ ඔක්කොම ඇහිවල තිබ්බට ඔය අහමුතු භාවනා කරන්නේ නැහැ. බොරු කරන්නේ. ඒක නිකන් එපා. මේ නිකන් ඔය අනිනකොටම හරි ගමන්නේ සත්‍ය පිහිටීම ගැන දන්නේ ගියෝ. එතන විශේෂයෙන්ම අපේ මව් પરම්පරාව ස්ත්‍රී පක්ෂයේ උතුම් විදිහට බලන. ඉතින් ඔය මම ඉස්සර යනවා දැනදීන වලට පෞල් පහයි ඉන්නේ. ලෝකේ ඉන්න ඔක්කොම යනවා කියන භාවනා කරනවා. මොකද අර පෞල් පහ හරිම සමගී එන අයට ඔක්කොම පහසුකම් ටික දෙනවා. ඉතින් ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා හාමුදුරුවෝ ගෙන්න ගන්න මම ඇල්ලි ඉස්සල්. අර මටත් වැඩි වැඩිම. ඊහාම අර පවුල් පහේ කට්ටිය ඒක පවුලක තමයි විශේෂයෙන්. දාන දීලා අවබෝධ කරගෙන කියනවා නේ ස්වාමීන් වහන්සේ ධම්මජීවංගයට වරිනවා. ඔබ වහන්සේයිල මේ ටික කරන එක ලොකු දෙයක්. ඒකට ඔක්කොම අපේ පාස්කම් තියෙනවනේ වැඩි හැරෙන්නේ. බලනවා ඔක්කොම කියලා බන් ටිකක් කියනවා. ඒ පහේ ස්වාමීන් වහන්සේ කියනවා පාස්කම්මා මට ලැජ්ජයි කියන්න උපාසකම්ම මට වැඩිය දුනවා. උපාසකම්ම මට වැඩිය භාවනා කරන බව මම හොඳටම දන්නවා. මම උපාසකම්මට මොන බන කියන්නේ. ඒ සංසේ ඒ තරම් ඉහතමානී ඒ උපාසකම්ම මට ලියලවනවා. ස්වාමීන් වහන්සේ බලන්න අපිට හම්බෙන හාමුදුරුවෝ කොච්චර පාළි දැනුම තියෙනවද? කොච්චර දර්ශන විද්‍යාව හදාarලා තියෙනවද? කොච්චර වස් තියෙනවද? කොච්චර ස්ථාන බහරද? ඒ වුණාට ඒ ශාස්ත්‍රයේ අපි වගේ කුස්සියම්බලාට කියනවා ඔබතුමන්ලට බණ කියන්න අපිට බෑ කියලා. බණ නොකියනවා නෙවෙයි සම්ප්‍රදාන කුල බණක් කියනවා. හැබැයි ඒ තරම් ඒ බණ දන්න කට්ටිය මේ එක විනාඩියක් භාවනාවට සලකනවා. ඒ අනික ඔක්කොම සුදුසුකම් තියෙන කට්ටිය ඒක භාවනාවට බාධාවක් කරගෙන ජීවත් වෙනවා. ඒගොල්ලන්ට වැඩ. ඒගොල්ලන්ට අර කොන්ත්‍රාත් මේ කොන්ත්‍රාත් කරනවා භාවනා කරන්නේ නැහැ. ඉතින් භාවනා කරන කෙනෙක් ඉඳගෙන ඉන්නවා නෙවෙයි කියන එක නෙවෙයි. ඉඳගෙන ඉන්නවා කියන එකමත් නෙවෙයි. අපි කරන හැම වැඩේම සතියෙන් කරන්නේ. ඒක කරන්නේ ජීවල පරිපූර්ණ භාවය කියලා මේකෙන් කියන්නේ පැය 24ම සතියේ. ආයි මොනවද තවත් මේ මේ කේවල පරිපූර්ණ භාවය. කරන කරන හැම වැඩයකදීම සත්‍යමත් වෙන්න අදිස්ථාන කරනවා සත්‍යමත් නැත්තම් ඩායි. මම දන්නවා අද මේ වැඩේ කරන්න කියලා මට සතිය මෙච්චර කරනවා, දත් මෙච්චර කරනවා, අතපය මෙච්චර කරනවා කියලා. මේ වැඩේ කරනකොට නෑ සතිය හොඳයි. ආන්නේ විදිහට පුරුදු කරන පුරුදු කරන යනකොට එයාට මේ ලෝකය මඟුල් සප්පර. ඕන දෙයක් පරිශන කරලා බලන්න පුළුවන්. ඔය මොන જાතිකේදවත් සතිය කැඩෙන්නේ නැහැ. කේවල පරිපූර්ණ தත්ත්වයද කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ සාක්ෂියක් දෙනවා මොන දේ කරත් සතිය පෙරට වෙනවා. අපේ කියන කාලකන්නිකවට තමයි අපි කියන්නේ අනේ මට සතිය කැඩුණා නේ කියලා. සතිය කියන්නේ මේ කැඩෙන එකක් නෙවෙයි. සතිය කියන්නේ සදාකාලිකව හුස්ම වගේ. එහෙම නැත්නම් ඉඳගෙන හිටකොට ඇවිදිනකොට හිතගෙන ඉනකොට මේ දැනෙන්නේ මං ඉන්නේ ඉරියව්ව. ආන්නේවක සතිය ගැන. ඒ සතිය කේවල පරිපූර්ණ භාවයට යන්න ඒකට කියන්නේ සුපතිච්චිත සතිය. එතන සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් අන්නේම සතියක් පටන් ගන්නවත් නැති කෙනෙක් ගැන හිතන්නකෝ. දැන් මේ මාරය ඇවිල්ලා උලීලි පාන්නේ ඔච්චම් කරන්නේ යන්නේ ඒකට. වාට කවදාකවත් මගේ මාර පාෂයෙන් බිදෙන්න බෑ. දැඳිලා ඉන්නේ. "යේ දිබ්බා යේජ මානුසා" දිව්‍යද දෙයියොත් එකයි, මනුස්සයත් එකයි. දෙයියෝ ඇත්තටම අපිට වැඩිය පල්ලෙයි. මිනිසු උඩ කියලා වැන්දට නැත්නම් සර්වබලධාරී දිව්‍යඥාන්සි කියලා වැන්දට ඒ ඇත්ත ඇවිල්ලා අපිට වදිනවා. මේ අපි කරන වැඩේ කරන්න බෑ. ඉස්සුද අත් 10ක් තියාන 10 17 ආයුධ 10ක් තියාන ඔලු 10ක් තියාන ওই පිස්සු දෙල්ල ගමන් <laughs> අර ඒක එක්ක කනදා කටම දෙයට නිදාගන්න ඉතිර කියලා. කොයි පැත්ත ඔලුව තියලා බුදියන්නේ? මොනන ගිහිල්ලා ගහක් උඩ ලැබලා. නයා ගිහිල්ලා කෑම හොයනවා. අර 17 අතපය දිග අරගෙන සතරොන් දෙවියෝ දප්පලා. ඔය දෙවියෙකුට පුළුවන් නේ කියලා බලන්න ඔය අපි කරන වැඩක් කරා. මම එන්න කියන්නේ බර මේ මේ අත්හරින්න කිව්වා. ඔය දහ ආයුධ තියාගෙන ඔය බිම තියන්න බෑ. පත්ති දෙයමත් එක වැත්තකින් බද්දගටයක්. මේ පැත්තේ මේ මිනිඔලුවක් හරි තියාගෙන ඉන්නවා. මේ තියාගෙන මේ මිනිස්සු වන්දිත වෙදින්නක්. සුරස්සති කියලා තමයි බුදු දෙවි කියන්නේ. මේ සරස්වති කියලා කියන ලක්ෂ්මී කියලා කියනවා. දැන් මේ ලක්ෂ්මී වගේ අපිත් හදාගන්න හදනවා කාන්තා දෙවිවරු බුද්ධ ආගමෙන්. ඉතින් අපිට පල්ලෙන් ඉන්න જાතියක්. අදාකත් ඉදින් කියන්නේ අපිට වගේ බුදුන් දකින්න බෑ. අපිට වගේ බද්ද පරියෙන් ගාලා බා. කොහේ බද්ද පරියෙන් කිය ගහන්නේ 3 12 12 කියලා. අදාතේ අදාතේ. මොනවද බලයට ගන්න. කොයි අතද අත උඩට තියාගන්න කියන්නේ. මේ විකාර මිනිස්සු අදාගත්ත කොලක්. නමුත් අපිට එහෙම නෙවෙයි. අතක් කරනවා නම් අපි වෙන අත කරනවා එච්චරයි. අපිට පුළුවන් බද්ද පරියන්කයක් ගහලා ඉන්න. අපිට මේ හම්බෙලා තියෙන දැන් මේ වගේ මේ ජනාධිපති උණුසුමක් කියලා මිනිස්සු උයාගත්ත බත කන්න බැරුව ඉන්න කියන්නේ මොන තරම් සැහැල්ලුවෙන් ඉන්නවද? ඒවල පරිපූර්ණ නැහැ. අපි ඒකට යන්න හදනවා. පරිසුද්ධං භ්‍රමචර්යයන් තමන්ගේ භ්‍රමචර්යය පිරිසිදු භ්‍රමචර්ය පකාශේත කියලා අරපන් අත් කියලා කරපන් හැංගිලා කරන දෙයක් නැහැ ඉතින් අපිට වගේ මේ ලෝකේ ඉන්න මොනම දෙයකටත් මිනිසෙකුටත් බෑනේ මේ භ්‍රමචර්යය රකින්න ප්‍රධානම මානසික ආතතියනේ ආවේගයනේ ඉතින් අපි සත්‍යයෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම ආම මිත්‍යාචාරය විතරක් නෙවෙයි කාම ඡන්දයක් නැහැ. කාම ඡන්දයක් කියනවා නම් අරමුණේ තියාගෙන බෑ කාම ඡන්ද එනවයි කියන්නේ අරමුණේ ඉන්න වෙනුවට හිත පිට යන්නේ කොහොඳයි කියන්නේ. අරමුණේ ඉන්න වෙනුවට ඉතිරිය වෙනස් කරන එක හොඳයි කියන එක. අරමුණේ ඉන්න වෙනුවට අතීත අනාගතේ ස්මරණය කරනවා කියලා කියන කාරණා. අරමුණේ ඒව නැති නිසා තමයි අරමුණේ ඉන්නකොට කම්මැලි හිතේ. ඒ කම්මැලි හිතෙන්නේ කාමච්ඡන්දේ නැති වෙන එක. ඒකට විරාගය කියලා කියනවා. ඒ විරාගය හුත්තටම තේරෙනවානේ. අඩු ගන්න විනාඩි 15ක් භාවනා කරපම සුද්ධ වෙනවා. ඉතින් බණ කියන්නේ මොකටද? එයා ඒක භාවනාවට කම්මැලිකමක් නිදිමතකමක් කම්මැලි නිරසකමක් කියලා කිව්වට මේ කාමච්ඡන්දේ දුර වෙන ලකුණනේ. කාමච්ඡන්දේ තිබුණා නම් తත්‍ර తත්‍රාබිනන්දති. එතන එතන අභිගමනය කරනවා. ඒක తත්‍රසත්‍රාබිනන්දනයක් නැත්තම් ඒ කියන්නේ මේ අස්පනාවිට පේන හුස්මට අභිනන්දනය එන්නේ නැහැ. එවිදින පයට අභිනන්දනය එන්නේ නැහැ. එහෙම නැත්නම් තිම්බීම ඇකිලිමට අභිනන්දනය එන්නේ නැහැ. බත් කරනකොට බත් කරන බව දන්න එක දැනගන්න අභිනන්දනයක් එන්නේ නැහැ. දත්ම දිනකොට දත්ම දින බව දැනගන්න අභිනන්දනයක් එන්නේ නැහැ. ඉති අපේ තොටිලෙන් වැටිච්ච බබා ආයේ තොටිලේ ගෙනත් තියෙන සාදර අම්මා කෙනෙක් වගේ අර අරමුණේම ගෙනත් යන්නේ. ඒක උන තත්ත්ව තත්ත්වාවිනන්දනේ නෑ. ඒක කාමච්ඡන්දේ නෑ. මේක ප්‍රකාශ කරන්නේ නෑනේ කමඨාන් වාර්තා. මට භාවනා එපා වුණා මට කම්මැලි හිතුණා මට කරගන්න බැරි වුණා කිච්චා ඉන්න මිසක් ආයි. අනේ වාඩි වෙන්නත් ඉස්සෙල්ලා මම දන්නවා භාවනා නැගිටින්න හිතනවා. කම්මැලිකම එනවා. මේ කම්මැලිකම කියන්නේ නිවනේ පෙරමග ලකුණ. ඒ නිසා මේ භ්‍රමචර්ය ප්‍රකාශ කරනවා. මේක භාවනා කරලා අත් අවුරුද්දක් කියන්නේ මේ කම්මැලිකම කියන්නේ. ඒක ප්‍රකාශ කරන්න අත් අවුරුද්දට වැඩියි. කොච්චර කම්මැලිකම ආවත් අනේමට භාවනා කරන්න බැරි මේ කම්මැලිකම නිසායි කිය. ඒක ප්‍රකාශ කරන්න බැරි වුණාට අත් අවුරුද්දක් කියලා ඒක තනිකර ගුරුවරයෙක් වෙනවා. ගුරුවරයා මේක අංගලා ගහන්න ඕනේ නැහැ. මේ දුක්ඛ සත්‍යත් එක්ක ගමනක් කියන්නේ නීරසකම තමයි එන්නේ. හොඳ දේවලු තෙයි. අනේ නීරසකමත් අර හොඳ දේවල් වගේම අත්හදලා ගියා. ඉතින් සත්නේ සම්පි සත්තා අප අපරජක්ඛා ජාතිකා සමහර මිනිස්සු ඉන්නවා මේ ඔක්කොමලා ඉන්නේ පිස්සු ලෝකේ. ඇමරිකාව ගත්තත් ඡන්දේ. මේ ඡන්දේ. ඊශ්‍රායල ගත්තොත් යුද්ධේ. යුක්‍රේනය ගත්තොත් යුද්ධේ. ඉතින් මේ වගේ පිස්සු ලෝකෙකින් දැදී ඇහි දූවිලි අඩු මිනිස්සු જાතියක් තියෙනවා. ඒගොල්ලෝ ටිකක් බුදුහාමුදුරුවෝ කියන්නේ අහන්න වෙලාව ගන්න. ධර්මයේ අහන්න වෙලාව ගන්න. සංගෝපස්ථානට වෙලාව ගන්න. අනිත් මිනිසුන්ට එව්වතියා දවස බඩ රස්සාව කරගන්නවත් වෙලාවක් නැහැ. යුද්ධ කරන්නයි, ප්‍රේම කරන්නයි, කතා කරන්නයි, දික්කතරාද වෙන්නයි, රස්සාවල් හොයන්නයි, රස්සාවලින් අස්කිරුවයි කියලා අඬන්නයි, ලෙඩ උණයි කියලා අඬන්නයි, ලෙඩ අනිගුණයි කියලා පාටි ගන්නයි මිසක්කා අර දූවිලි කපල පේන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්නකොටම බණ නොකියන අදහස් කරේ මේ මිනිස්සුන්ට කිව්වට තේරුම් ගන්න බෑ මොකද මිනිස්සුන්ට ස්පාර්ශුවක් නැහැ. තවසේ හිටියොත් පැය 24 මදි. තවත් පැයක් තියෙනවා හොඳයි. මොකටද? කබුරණ්ඩ කබුරණ්ඩ ඒකට මේ බණ භාවනාවට ගියාම කම්මැලි එපා වෙනවා. භාවනාවට එන මිනිස්සුත් මහා කම්මැලි జాතිය. මේක කතා කරන්නත් බෑ. මේකුත් නැහැ. හරි ආසයි. අර භාවනා නොකරන එහෙම නැත්නම් අර කියන මහරජස්ක පුද්ගලයා අතරට යන අප්‍රජක ජාතික අස්සවනතා ධම්මස පරියය ජීවනසර බල නැහුනොත් මොනස පිළියෙ මිනිස්සු කලින් ඇදගෙන ඇවිල්ලා වාඩි කරවලා සක්මන් කරෝපං පරියන්කේ හිටෝපං පනස්සෝපං උපස්ථානයේ ගනි ශාසන වලට යොදෝපං ඒ මිනිස්සුන්ට ඒ බණ ඇහුන් නැත්නම් ඒ සුපිරියෙන්නේ ඉඳී තියෙනවා ඒක දුරේ බෝධුර රැකි දෝෂයක් ඒකයි මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථාන හදනකොට ඒ බුදුම පණ්ඩිත සාහිත්‍ය කවදාකවත් සරණීරුවක්වත් දාන්නේ බාලවර්ගී. මුන්දම එක දාන්නේ. දොරක්වත් දාදන්නේ සද්දෙක වෙහෙන්න. ස්ලයිඩින් ඩෝස් දාලා තියෙන්නේ සිංගප්පූරින් ගෙන්නේ. ඒ දවස්වල මම දන්න විදිහට එහෙන් දොරවල් 50 ගානක් දාලා තියෙන මහා ශාලාවේ ඔක්කොම ස්ලයිඩ් කරන ඒවා තල්ලු කරලා එකක් කැඩුණා. මේ කැඩිච්චාම මේ මුද්‍රප්පලන් ගෙඩි වගේ පොඩි පොඩි පොඩි කුඩු වලට කල්ලාන්නේ. එකක් රුපියල් ඒ දවස්වල ලක්ෂයකට වෙන්නේ. ඒ මොකද? මේකේ තියෙන්න ඕනේ අර යන්තම් ගෙදරින් පැනගෙන ආව මනුස්සයාට කරදර නැතු ඉඳගෙන ඉන්න. කරදර නැතු වතුටියක් බොන්න. කරදර නැතු සක්මන් කරන්න. මොකද මේ මිනිස්සු නැත්තම් අයියෝ භාවනා මධ්‍යස්ථානත් හරි කරදර කියලා ජනවයක්. ඒක දීල වැටෙන්නේ අක්ක ගොඩට. ඒ නිසා මේකට ගෙනාවුවාම ඒ ස්වාමීන් වහන්සේ වියදම් කරන්නේ ලෝකේ බලලා හොඳම බඩු ගෙනත්. දාලා හදපු දවසේම ශක්තිකව ගිහිල්ලා භාවනා කරන පිරිත් කියවිලි නූල් බැඳිලි තුන්වරු පිරිත් මොකක්ද? ඊට පස්සේ මේක පූජා කරපු ඉඩම පූජා කරන මහත්යාව. කුසල් මධ්‍යක්ෂක. ආඩපස්සේ ඉන්නේ නැහැ මේ මාසෙට කොහෙද මධ්‍යක්ෂක තනතුරු දාලා කොහෙ ඉන්නේ? ඉතින් මං ආඩපස්සේ සායද මණ ගන්න ගිහිල්ලා ඇව්වා මේ මොකද්ද කියලා ඇහුවා. බාන කලාපේ. ඒ බයෙන් කතා කරන්නේ. ඡායද මේ භාවනා ශාලාව මොකද්ද ඔය කරන්න ගිහිල්ලා කරන්නේ මිනිස්සු? භාවනා කරන ඔබ දැන් මොකද කරන්නේ? මේ මාව බලන් ඇවිල්ලා ආපහු යන්නේ බලන් ඉන්නේ. ඊළ බලපන් මොකද කරන්නේ කියලා. කුඩුම දැට්ටිය කවුද ඉන්නේ බලපන්. දෙවි දැට්ටිය කවුද ඉන්නේ බලපන්. තුනේ දැට්ටිය කවුද බලපන්. මම පූජා කරුවාට නිවන් දකින්නද බෝල? ඊළ භාවනා කරනවා. අර මාසේ හිටියේ මේ යුනිෆෝම් එක කියන්නේ 아무තු යුනිෆෝම් නැහැ දෙන්නේ ඔක්කොම ගහගෙන හිටියේ රස්සාවට යන. අනේ අර පූජා කෙරුවා එපා වෙන්න බයි. ඊට බලපුවම මිනිස්සු එකේ සද්ද කරන්නේ උඩ ගිහලා භාවනා කරනවා. උඩයි පීස්ටි එක නටන්න ඕනේ මේක තමයි කරන්න තියෙන්නේ. අත ගියේ හදුවා එහෙට වැඩ. ඉතින් වගේ පුදුමාකාර වේදනාවක් කරලා මේ මිනිස්සු ඇයි මිනිස්සු භාවනා කරන්න හදන්නේ? මේ අල්ප රජස්ක මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට වෙලාවට බණපදේ වුණත් මිනිස්සු පිළිෙන්නේ. එතකොට ඒ ගුරුවරයාගේ දෝෂෙට යනවා. නිසා ගුරුවරයා ඒකත් හිත ආපුවහම ප්‍රියමනාප වෙන විදිහට මේක හදලා ඒ කියන්නේ මවාපෑමක් හරි කරලා මිනිසුන්ට කියනවා ඉස්සරහට ඊට ඇදුනට පස්සේ නම් ඕන දෙයක් තියෙන්න පුළුවන්. පටන් ගන්නකොට සැප ටිකක් දෙන්න. හරියට තවාණේ තියෙන බීපැල ගොම්පැල වලට අවුව වැස වැටෙන්න දෙන්න බෑනේ. ඒක බොහොම කණු කැපේ ඇතුලේ ඇදලා ඊට පස්සේ කලල් මඩට ඒක ඉයලා ඊට පස්සේ පස් 40 ගණක් විතර යනකම් මේ සවානිතියක පස්සේ තමයි ගිහිල්ලා පැය හිටවන්නේ කුඹුරේ. කුඹුරේ හිටවට පස්සේ ආවෝ ඇස් දාගන්න පුළුවන්. නමුත් සවානිතියේදී බෑ. ඒක ගෙවිලිය තමයි ඒ ටික හරි ගස්සලා දෙන්නේ. හරි ගස්සලා අඩ්ලාර් මාසයා මේ වපුරු ආව වපුරුවාට පස්සේ වතුර බැඳලා දවස් ගාණක් අරක යන්දම් නැගිටලා එන්න ආනවා. ඊට පස්සේ ප්‍රධාන භූමිය ගිහිල්ලා හිටවන්නේ. ඉතින් ඒ වගේ යෝගාවචරයේ මුල් කාලේ නර්සරි එකක් ආයි කියලා කියනවා. නර්සරි කියන්නේ තවා. ඒ තවානි තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. සවිශේෂ අලුත්ත් එහෙම තමයි. ඒ වගේම අපි වෙන තැනකට ගියාම තාවන්තිකෙක් වශයෙන් ගියේ ගමන්ම එහෙම තමයි. ඊට දෙන්න ඕන සම්පූර්ණ මේ පත්තල වෙන්න තියෙන අවශ්‍යතාව. ඒ ටික දුන්නේ නැත්නම් ඊමසේ කෙලින් කඩි තමයි ඉඳී. ඒකට කරන්න බෑ. ඒකට මේ ගුරුවරයා කවුද තැන මොකද්ද කියලා අඳුර ගන්න බෑ. නිසා ආගන්තුක සත්කාරේ ලොකු මහමුදුරන්ගේ යුතුයකම. බුදුජානකේ කියන බුදු ආමරණේ යුතුයකම. ඒ නිසා අපි යම් වෙලාවක ආගන්තුක සත්කාරයක් කරනවා නම් බුදු ආමරණගේ වැඩක් නම් මේ කරන්නේ. අනේ ඒ ටික දැන ගැනීම සඳහා මතක තියාගන්න ඕනේ මේ අල්පකදස්ක ජාතික මිනිස්සු ඉන්නවා ඒ කට්ටිය දැනෙන කට්ටිය. මේ පැත්තට හිටියොත් හරි ගියොත් බණ ඇහුනොත් හරියනවා. හරි ගියේ නැත්නම් ආරම්භය හොඳ නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සඳහා චාරිකාවේ දෙන්නේ කියලා. ඔබ දුක් ගනි. ඔබ තනි වේල වළඳපන්. තනි ඇඳේ බුදියපන්. ඊළ මිනිසුන්ගේ අවශ්‍යතා බලලා ඒ මිනිසුන්ට බන් ටිකක් කියපන්. දැන් මේ මේම කියනකොට තමයි ඒකල කියනවා මම යන උරුවෙල ජනපදයේට උරුවෙල කාශ්‍යප නන්දි කාශ්‍යප ජයා ගාය කාශ්‍යප බලන්න. ඕගොල්ලෝ යන්න කියනකොට මාරය ඇවිල්ලා කියලා කියනවා. මාරය ඇවිල්ලා වෙලා මේ බුදුහාමුදුරුවෝ විශාල යුද <coughs> මෙහෙයුමක් කරන්න යුද සෙබළුන්ට මේ ඉදිගන්නන වෙලාවේ මාරය ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට බද්දෝසි සබ්බ පාතේ උබත් බේදලා නිදිලා නෑ. මේ බුදුහාමුදුරන් කියනවා මාරයා බත් නිදිලා නෑ. සියලුම මිනිස්යන් සහ දිව්‍යයන් මිදිලා නැහැ. බල මහා බන්ධනෙන් බැඳිලා ඉන්නේ මගෙන් ශ්‍රමණය බේරුමක් නැහැ. හිතන්න මේ මේ මේ සර්වඥතාඥානෙ පහල කරන තව පිළිසකට මේ උපදෙස් දෙන අපේ යන්නේ උපේරණය කරන බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මාර්යා කියනවා මාර මිනිස්සු ඔබවත් තාම මිදිලා නැහැ. මගේ බැම්ම එහෙම එකක්. දෙවියන්ට මිනිස්සුන්ට බේරෙන්න බෑ කියලා මොකද්ද තියෙන්නේ ආත්ම විශ්වාසය විතරනේ. අපිට මේ මායයට උඩින් යන තව මායෙක් ඇවිල්ලා අපිට සාක්කයක් දෙන්න කියනවා. එතන සක්‍ර දෙවිඳුන්ට ඇවිල්ලා කියන්න කියනවාද මායයට කන්න දෙයක් ගහලා නෑ නෑ යන්නේ මිදිලයි කියලා. කවුරු කියන්නේ? අදේ භාවනා කරන හුඟ දෙනෙක්. ඒ ලබන්න ඕන හුඟක් ඥාන ලැබලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ හරි සැකෙන් ජීවත් වෙනවා. මට අර්ග කරගන්න බැරි වුණානේ මේක කරනවා. ඉතින් අර පුංචි සැකය ඇතුළින්ම හටගන්න මේ ස්වයංජාත සැකය අර සියලුම ඥානයන් ඉක්මෝලයක්. ඒක පොඩි අකුසලයක් නෙවෙයි. ඉතින් ඒ නිසා බණ භාවනා කරන එක කියන්න තියෙන්නේ. ඒගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන පාර ඇවිල්ලා තියෙන ලැබලා තියෙන ටික හොඳතෝම ඇති. ඒක දිගට කරගෙන යන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. තමන්ට හැකනම් මේ ගුරුවරයා දහරි මේ කර්මස්ථාන දහරි මේ භාවනා මධ්‍යස්ථාන දහරි කියලා ඉතින් උන්දර කවදාවත් හරියන්නේ නැහැ. සැකේනේදී <clears throat> ඉතින් ලොකු සාන්තින්ට කොට තියෙනවා ඔබට යම් හේතුවක් නිසා යම් භාවනාවක් දැක්කාන්ට ගියා නම් යම් හේතුවක් නිසා යම් ගුරුවරයෙක් හම්බුණා නම් යයි ගුරුවරයා යම් හේතුවක් නිසා මට කමටහන දුන්නා. ඒක තමයි මුඳ මේක කියලා කරන්නේ. ආයි මේකද ඒකද කියලා දෙකට දෙකට දෙතෑවර වුණොත් ඔබ ඇතුළෙම තියෙන පිළිකාම බොනසන. ඔබ හොඳට ඒක කෙරුවට පස්සේ ඒ ගුරුවරයාගේ යුතුයකමක් තමයි ඔබ ඒක පුරුදු කරපු ඒකට උඩින් තැනකටම අඳුල්ලා දෙන්නේ. ඒ තමයි ගුරු ඇවිදින කල්යාණ මිත්‍රත්වය. ඒක වෙනවා. ඒ තමයි ධර්මයේ තියෙන ඕපනයික ගුණය කියලා කියන්නේ. ධර්මයේ ඕපනයනය කරන පුංචි තැනින් පටන් ගත්තා ඒක පටලුවාට පස්සේ ඊගායකට යනවා. ඊගා පටලච්චා ඊගායකට යනවා. හිමීට හිමීට හිමීට හිමීට හිමීට හැමදාම අපිට දෙමන් සංදියක් හම්බෙන්නේ. අපිට තියෙන අර සංකාරයෙන් ගැලවෙන සම්තන්තිය සංදිය හොයාගෙන යන්නේ. අනිත්‍ය වෙච්ච යනවා අපි ගමන. සංසාරේ පැත්තට යනවා. ටික වෙලාවක් ගියාම කියනවා අනේ අපි හදාගෙන ආපු පාර අවුල්ුණා. මට අර තුන කල්යාණ මිත්‍ර නැති වුණා. මට අර ධර්ම ශ්‍රවණේ නැති වුණා. මේ නැති වුණා නෙවෙයි. ඔබ ආපහු පළයන්ට ඒක හරියට උපමාවක් කියනවා නම් භාවනා කරගෙන ඉන්නකොට හිත පිට යනවා. හිත පිට යන සතියක් නැහැ. Tamanටත් Taman දෙස් දෙනවා. නමුත් බැලුවොත් මූල කර්මස්ථානේ කොහෙවත් ගිහිල්ලා නැහැ. ඒක තියෙනවා. මේ මූල කර්මස්තරතෝ එන්න පුළුවන්. ඒක බලක් ගන්න කිසිම කෙනෙකුට බෑ. අපි ගබ්දක් කියලා පිට ගියයි කියලා. එයා දැන් තමයි මැස්සෙක් වහලා පිට ගියයි කියලා. මේ මැස්ස ගිය ගමන් හරි ඉන්නකොට හරි කරදර කරනකොට හුස්ම తీරවනේ. හුස්ම තමන් අමතක කළේ නෑනේ. අන්නේ හුස්මට හිත යොදන්න ඒ වෙලාවේ කරදර ආස්සේ මොනම බාධාවක්වත් නැහැ. උත්සාහ කරපු ඕන කෙනෙක් දන්නවා ඒක අපිට හම්බෙච්ච ජන්ම දායකයක්. උත්පත්තියම අපිට හම්බෙච්ච දෙයක්. කිසිම පාඩමක් උගන්වන්නේ කිසි ගුරුවරයෙක් කිසි දෙමාපියෙක් දරුවෙකුට උගන්වන්නේ නැහැ මේක. ඔබ වැටුණාට ඔබට නැගින්න පුළුවන් කියලා. ඉතින් ජීවන හැමදාම රේඩියෝ එකේ සින්දු මේ ශ්‍රීසාන්තගේ විනාඩි 15ක් විතර වගේ වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යමු ජීවනේ. වැටෙනවා තමයි. වැටෙන්නේ නැති එක අබ්බගාතයක්. ඒක බම්මනයක්. ඒක තොටිල්ලේ ඉන්න එක. ඇවිදින එක වැටෙනවා. වැටුණත් නැගිටිනවා. වැටි වැටි නැගිටිනවා. නැගෙන එකේ යමුති උනේ. ඒක නිසා අන්දිපත් ඔක්කොම කැඩිලා. කොම්බකට රිවර්ස් වෙලාදී. යනවා. මොකක්වත් වෙන්නේ ඕවා ඕවා කෙනෙක් විවේචනය කරන්නේ මේ මේ මේ තොප්පි තොත්ත බබ්බුරා තමයි. පාරට බෑ මිනිස්සු තමයි ලෝකේ හැමදාම වීරත්ව ප්‍රකාශ කරන්නේ. ඒ ඒ දඬුවම් විදලා කාගෙන ගියා. Taman දන්නේ නැහැ Taman තුලේ හැකියාව තියෙනවයි කියලා. කරගෙන කරගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා නමුත් ඒක විනාශ කරන්නේ මායя නෙවෙයි මගේම සැකයක් තියෙනවා ඒ කියන තරම් මම වැදගත් කෙනෙක්ද ඔය කියන තරම් මයිලඟ සිල් කියනවාද ඔය කියන තරම් මට සතියේ කියනවාද ඔය කියන තරම් මට සමාජයේ කියනවාද නෑනේ අප්පා අනිත් කටේ එක තැන දවස් හත භාවනා කරනවා ඉඳගෙන මට විනාඩි 8ක්වත් ඉන්න බෑනේ කියලා. අර තමන් පහත් කරලා සැලකන මේ අපි ඔකට කියන්නේ දේශපාලන වශයෙන් නම් යටත් පිච්චවාදී මානසිකත්වය කියලා. අධ්‍යාපනයෙන් දෙන්නෙම 100ක් මේකවා. ඔබ පොඩ්ඩක් ඉගෙන තියෙනවා ගොඩාක් ඉගෙන ගන්න තියෙනයි කියලා අර එක කන්දකට යට කර. මේ උගන්නන එකත් ණයට අරගෙන උගන්නලා තියෙනවා. සම්බේක වැඩක්. ඔය කියන එකකවත් වැඩක් නෑ අපිට ඉතින් ඊයේ ගහලා කකුල් දෙකේ හිට ගන්න බෑ ඕකලා. මුන්ද කියන්න ඕනේ අපිට මේ බල ගොඩේ ඉඳලා පීනණ්ඩු ගන්නන්න එපා බොල. මම වතුරේ බහැලා ඉන්නේ තෝත් බහැපිය. වතුරට බහැලා උගන්න පිය අරගොල්ල බෑ. අරගොල්ල ගොඩේ ඉඳලා බෑ උගන්නන්න බෑ. අද ඉන්න ඔක්කොම විශේෂඥයෝ ඔයගොල්ලෝ. ප්‍රොෆෙසර්ලා ඔක්කොම එකයි. මහාචාර්යවරු සේරම එකයි. මට මේ <clears throat> මායිලි පළමින්න කාලේ මම කෙටුවේ ජල විද්‍යාව. වතුර ඉරිගේෂන් වැඩ. ඉතින් මම <coughs> වතුර මයින්නේ වහදාන් තතු විලක දාන කොල්ලෙකුත් මට හම්බෙලා තිබුණා දාන ගිල වැලක මිච්චර වතුර එනවා මහලේ මිච්චරයි යලේ මිච්චරයි කුණලේ මිච්චරයි කියලා මනින් ඉරිගේෂන් වතුරනේ ඇමරිකාවේ <coughs> හොඳම සුද්දෙක්ක වාපුවම කෙනෙක් කකුල ඉස්සුවා වතුරට බැස්සා ඔබට උගන්වන්න මම ඉස්සෙල්ලා මඩ ගාගෙන ඉන්න ඕනේ ඔබ දැන් වතුර බෑලානේ ඉන්නේ මම ගොඩේ ඉඳලා ඉගෙන ගන්න වැඩක් කියලා ඔන්න මේ වැඩේ මෙහෙමයි මේ වැඩේ මෙහෙමයි කියලා ඔක්කොම ටැප්ටම නේ. ඉතින් අතර මයින්ඩ් කරන්න ඕනේ මේ සල්ලි ගෙවලා හරි ගත්තලා දීලා තිබුණා යූස් ප්ලාන්ට් එකේ. කියලා කිව්වම දැනගනි මොනම හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් ඉන්නවා නම් ජල විද්‍යාව ගන්න එකෙක් ඉන්නවා නම් මුත් වායු කර්මාන්තේ ඉති කලිසමේ අත්පොටන දෙවිලා නැත්තම් ඌ කින්දේ ගන්න බෑ. ඒක ඒ වෙනකොට ඔතන බැලුම් ඉන්නේ. ඌ ඉස්සල්ලාම බැලලා තමයි පටන් ගත්තේ. මමත් බැලලා ඉතියි. වැඩ කරන එකත් බහැලා හිටියේ. ඊට පස්සේ උඹලට අපි උගන්වන්නේ ඉස්සලා අපි ලැජ්ජ වෙන්න. උඹලා වසුට බහින මිනිස්සු. ඊටසක් එතනilla පාම. පාම කියන අපි කැම්ප් එකට යනවා. ජයගංග ජය බාහතු පැනලා යන්න ඕනේ මේ පැත්තේ කලම්පුත්තිය පාම් එක මේ පැත්තේ කැම්ප් එක. එනකොට <coughs> වයින් හොෝගා සුද්ධ අපේ යාළුවෝ ටික දාගෙන වෑන් එකේ ආව මම බයිසිකලෙක වට. මම බයිසිකලේ පැත්ත සුද්ධ කිස්සලා. නැගේමට වාගේ. තුලයිට් එක ගහගෙන එනවා පිටිවස්සෙන් බයි. අර සුද්ධ තටු වහන ඇතුළේ ඉන්නවා. ඉන්න වැඩි. පුළුවන් නම් වසුගස්ස තියේදී ජිප් එකේ තියෙන ඕන්න යන්න පුළුවන්. බයිසිකලකට. ඒ කිව්වට පුදුමාකාර සතුටක් තිබුණේ. හයිඩ්‍රොලිස් කෙනෙක් අඳුරන්න එපයි කිව්වා කකුලට බාල්ටි දෙවිල දැක්කා. ඉතින් යුනිවර්සිටි ඉන්නකොට අපේ ෆැකල්ටි එකේ ඉස්සරහ තමයි වෙට්නරි <coughs> ෆැකල්ටි. ආරෝපණයට බල්ලන්ට කොණ්ඩ දෙකක් ගන්න. ඌ අඳුරගන්නේ කොහොමද? කීල්ල ගොම කන්ද තියනවා නම් ඌ වෙත් වෙත් නේ. මොකද අත දාගත්ත ගමන් නේ. ඉපිසේජන් අඳුරන්නේ කොහොමද? මෙතන ළඟ තැනකට. කීල්ල ගොම කන්ද තියෙන. නැත්තම් මොන වෙච්ච කෙනෙක් අබල්ලෙක්ව කරන්නේ. ඉතින් ඒසයි බැදීට බහැතු මිනිහගේ හැඩේ ෆිල්ම් දෙකින් මනුස්සයට උගන්වන්න දෙන්නේ. ඒකයි මේ බුදුහාමුදුරු චරිත වික්‍රේ චාරිකම් බෞද්ධ නිහිතාය බෞද්ධ සුඛාය අත්තා හිතාය සුඛාය දේව අනුසාරකයක වැඩ බැස්සේ නැත්තම් එළිටලා ඉඳලා එදී වෙන්නේ නැහැ. ඒකෝට අල්පරජස්ක මිනිස්සුන්ට අල්පරජස්ක මන මේ අරේකොත් ඇත්තන්ද මේක පුප්පුවා ගන්න මේක අමුණවා ගන්න මේක දිදුලව ගන්න මේක මේ පැටලවා ගන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒක නිකන් හරියට මේ ළමයෙකුට සීනි බෝල දෙන්නා වගේ වෙලා. එහෙම කරලා අදියස්සලා එනකොට ඌට බර දාන එක වෙනම කතාවක්. ඔය ඩ්‍රිල් කට්ටක් උනත් කියනකොටම බර ගන්න හොඳ නැහැ. කොච්චි තිබ්බා මේල් කියලා දෙකට ඇමිනෙනවද කියලා බලන්න. ඇමිනෙනකන් <clears throat> තිබ්බොත් කටපයි. මේට කට විසින් වල හාරගත්තට පස්සේ තමයි ක්‍රමයෙන් බරදා. <clears throat> චර දෙල්ල ගඳුරන්නේ තේක. මේක අමෝරගෙන යන්න පටන් අර ගන්න මොන පිසුද අවුල ගන්නවත් ඒක. ඒ නිසා බාස්ලා දෙන්නේ නැහැ. ඒ වගේ උපකරණ පොඩි උන්ට දෙන්නේ නැහැ. අධිගස්සලා භාගයක් විදලා තමයි කියන දැන් ඔය දිගේම කට වඩා ගන්න කෙමීන් තල්ලු කරකට ගනි. ආයෙ තල්ලු කර ගන්න. ඒ වෙනම තමයි මේ කපිට ගන්නෙ. එහෙම නැතුව <clears throat> පටන් ගන්නකොටම දත කාගෙන බෑ. ඉතින් ඒ ක්‍රමය නිසා මායයට හරි අමාරුයි අල්ලන්න. මොකද මේ පටන් ගන්නකොට කාටවත් තේරෙන්නේ නැහැ. මම ඉඳගෙන ඉඳලා පුරුදු වෙලා තියෙනවද? අක්මන් කරලා පුරුදු වෙලා තියෙනවද කියලා සාමාන්‍ය විදිහට අපි ජීවත් වෙන ගමන් වරින් වර හොරෙන් හොරෙන් වගේ ටිකක් වෙනකද ඉඳලා බලන්න. ඕරෙන් ඕරෙන් වගේ ටිකක් සක්මන් කරලා බලන්න. ඒක හරි ගියා නම් කුරුරේ ගාඩ ගිහලා බාහන මැදට ආවිල්ලා ඒක ටික ටික ටික ටික කරනකොට <clears throat> මායයට අපි අල්ලගන්න තරම්. ඌ දිගටම අපිට වැලි ගහනවා, කරදර කරනවා. ඒ වෙනකොට අපි කරන්නේ මේ භාවනා හරියට ලකුණක් මේක නිවන් මාර්ගයක්. දැන් මම වැඩි ඉදිලා ඉන්නේ ගල්ල රාජ්‍ය රූපනේ ගල් ගහන්නේ. දැන් ඔය එන ගල් ගැහිල්ල මට පේනවා ඒක වැදෙනවා. මොකක්ද ඒ කියන්නේ? භාවනා වැඩේ. මොකද්ද වෙන්නේ? කම්මැලි. එපා වෙන්නේ. ඒක උන්දට යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපේ අම්මා ඉන්න කාලේ කියනවා බුද්ධෙන් කඩ පටන් ගත්තාම බුද්ධන්ගේ උඩ කෙළවරේ ඉඳලා කඩ පටන් ගන්නවා. වද්දේ රහයි. ගන්න දෙයක්. කාගෙන කාගෙන යනකොට තමයි මැදට එනකොට තමයි පැහැලා අගට යනකොට තන්නේ කර පැනිනායි. අගෙන් පටන් ගන්න මුලට කෑවනම් භාගයක් කාලෙ විසිකොල්ලනවා. උඩ කොනෙන් පටන් ගන්න මුලට ගියා නම් මුළු උග්ගහම කයි. ඇපල් කෑල්ලක් කනකොට ඇපල් ජූස්ේ මොන නැට්ට වැටිල්ල පල්ලයට කාගෙන කාගෙන පල්ලයට. හැම ගෙඩියක්ම කනකොට අන්නාසි ගෙඩියක් කිය. සත්තු ගන්න එහෙම තමයි. උඩ කවදාත් පිළිකර හැදෙන්නේ. අපි එමනේ රසවත්ම කෑල්ල කාලා අන්තිම ඉස්කෝලේ යනවා. අද හැදෙන පෙරේත හැත්ත මේ දෙමාපියන්ගේ තියෙන නොදැනුවත්කම නිසා මේ දෙමාපියෝ ළම අපචාරවට ලක් වෙච්ච කට්ටිය ඒ නිසා උන් ඛණ්ඩ ඔයලා දුන්නට කන හැටි ක්‍රමයේ කියලා දුන් තේරෙන්නේ නැහැ. දන්නේ. එතකොට මේ gediයට කලයසකට තියෙන ගෞරවයක් නැහැ. ඒක හොඳට බලන්න සතේ කනකොට ලෙල්ල කාලනේ පටන් අරගන්නේ. ඌට ඒක ඇන්තරෙන්නේ නැහැ නෝට කිසිම ෆයිබර් හම්බෙලා නැති. අපි එමනේ පාන් gediය ගත්තත් කස්ටක විසි කරා. අපල කන කැලේ විසි කරලා අර මැද තියෙන පුළුන් ටික වගේ කාලා මේ ඊපස්සේ ෆයිබර් වලට කියලා ආයෙ වෙනම කේයි ගාටි ගන්න. මේ කෙසෙල් ගිනි කනවා. කාලා ෆයිබර් කියලා කෙසෙල් ගිනි පොත්තෙන් හදන ෆයිබර් එකට ගල් දීලා ගන්න. මෙල්ලත් එක කාටිය. අපෝ විදිය කනකොට ලෙල්ලත් එක කාටිය. ඒකට ඒකට පැටෙන් ගොඩක් වටි. ඒ සත්තු කනකොට ලෙල්ල ඇහැලා කනවනේ. කවදාවත්. උපන ඇති බලන්න. උපන්නේ ඒක ක්‍රමයකට. නිකන් හිලෙවෙකට නිකන් හිලෙවට කෙල්ලවරියක් දීලා බලන්න. මේ කඩාන කන හැටි. අවදාකත් ඒ ගේල්ලව ටික අත සම්බෙලත් නැහැ. මේ සාජාසයෙන් කන්නේ නෝ. ඒකට උන් දන්නවා ක්‍රමයක් තියෙන කියලා. ඒ කියන්නේ <coughs> මොකද්ද කියන්නේ කතුරු කණ්ඩ ක්‍රමයක්. ඒකට බුදු දුතියක් දෙයක් කාලා තමයි ක්‍රම ඉගෙන ගන්න. පටන් ගන්නකොට නීරස වැඩ ටිකක් දීලා පුරුදු කරලා පුරුදු කරලා මායයට අහු වෙන්නේ නැති වෙන විදිහට. කරලා කරලා භාවනා කියන්නේ නැහැ. දැන් සාමාන්‍ය නිකන් සතිමත් වෙනවා. ඒකක් දාලා කරනවා. ඉතින් මේ අපේ මේ සිංහල බුද්ධාම රකින්න කට්ටියට ඌ මේ අනාගම කයිටි කියලා දෙන්න එපා. ඔයගොල්ලෝ මේ ලෙක්චුන්න කියන්න යන්න එපා. ඌ මේ බණ භාවනා කරලා සීතිසියක් සී සම්පෙච්ඡාම සම්පෙච්චිකත්‍ය කරන දේවල් මේ අපිවත් කරන්නේ මොකද අපි ළඟ තව සීලය සම්පූර්ණ නැන්නේ මේ ආවට ගියාර කට්ටියට කියලා දෙන්න එපයි කියලා. එතකොට මේ අල්ප රජස් කුද්දලා එන කොහෙන්ද හවු හරන්නේ? මං වගේ මිනිස්සෙකුට කොහෙන්ද අහුවරනේ. මම ගියේ භාවනා කරන්න නෙවෙයිනේ. මම නිකන් රැස්තිය දුක අහනකොට තමයි මට හම්බුනේ. හම්බෙලා අවුරුදු 8ක්. කාගෙන හොයාගෙන හොයාන හොයාන හොයාන ගියා. ඒක නම් මම දැන කොයින් ආපු එකක්ද කියලා. ඒ අතරමැද නොපනස්කම් අඩප්පිලිකම් හේරමට. ගුරුවරයාට කියලා කිව්වා. ගුරුවරයාගේ ප්‍රශ්න නැහැ. සතිය දැනගෙන ඕවා කරනවා ඒක හොඳයි නොදැන ඉන්නවට. ඒ දිගටම කරපන්. ඉතින් මට දැන් සැකයි ගුරුවරයා වැරදිද කියලා. අනිත් ගුරුවරට කියන්නේ නෙවෙයි 100ක් සිල්ගත්යන් දන් දීපන් බඩ බැනගෙන භාවනා කරපන් අනේ මොකක්වත් මට කිව්වා. ඒ යන ජීවන රටාවකම අදිට දරලිය පන්නකොට පොරෝපාරක් ගහලා සැලෙයිරක් ගියා නම් අපි පුණ්‍යයක් තියනවා නේද? පුණ්‍යයක් තියෙනකොට යන්දන්නේ පුණ්‍ය දැල්ල අමුණ ගන්න අර පැලෙයිරට ඊට පස්සේ නේ කකුල් දෙක දෙපැත්තට දිගලා දෙන්නේ කුළු ගෙඩි පාර බහැගෙන යන්න අවුල ගන්න ඉස්සර කුළු ගෙඩියෙන් ගහුවොත් මොකද වෙන්නේ? අර පත්ක පැනලා යනවා රින්ගාල තිබුණ දන ගන්න හම්බෙන්නේ. ආන් මේ වගේ දැන් අපි මම වුණත් මේ උපකරණ වලින් වැඩි ඉගෙන ගන්න. ඉස්සරේම නෑනේ. ගුරුනාංශ ගාවට ගිහිලා ගුරුනාංශ කියලා දෙනවා. මේ මේ මේ වැඩ කරලා හිටපන්. ඊට පස්සේ තමයිට අඬුවක් මුදියක් අතර දෙන්න. 100ක් ගන්නටි කියලා දෙන්න. ඒ පොඩි පොඩි කරන්නේ. දැන් ඉන්නේ වයිව නැහැ. පටන් ගන්නකොටම ලයින් කරපු මැෂින් එකක් දීලා පටන් ගන්නම් කැපිලා ගියොත් එම් මැරලම. ඒ ආනුකුබ්බි වැඩ පිළිවෙල තමයි ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා කියන්නේ. ආදි කල්යාණයට අපේ කාය සරණ මුකුත් වෙනස් කරන්නේ. ඇඳුම් වෙනස් කරන්න ඕනෙත් නැහැ. වත් යන්න ඕනෙත් නැහැ. ඕකට පොඩ්ඩක් බලපන් බත් කරනකොට බත් පිටක් කන්න පුළුවන් කියලා අපි ඕකට බලපන් කඩේ යනකොට පියවර දෙකක් ඉන්න පුළුවන් කියලා අපි ඕකටම බලම රෑමක් දාන්නේ අවදි වෙච්චාම හුස්ම දෙකක් බලන්න පුළුවන් කියලා ඇඳීමේ ඉඳගෙන එහෙම පාඩුවක් කියන්න ඕනේ එහෙම කරගෙන කරගෙන යනකොට පේනවා අමලි කරදරවලදී පුළුවන් නම් ඒකටම ඉෂ්ඨෝදානාගෙන බද්ධ පරියන්කයක් ගහගෙන බුදුන්ටමල පූජා කරලා වාඩි වුණාම අයිට වැඩි හරියන්නේ පාය මේ යන්නේ නැගමන් කරපු වැඩේ ටික ටික හරියන්නේ පාය ඉතින් බුදුහාමුදුරුවෝ රජපෞලි ඉපදුනාට හරිම ප්‍රායෝගික මිනිස්සු. ඕනම කෙනෙකුට මේක දෙන්න පුළුවන්. ඒත් මේ රෙජිස්ටර් එක බලලා, රසුසුක අම්මනවල බලලා, වටක ජීවිත කියලා බලලා, කලින් භාවනා කරලා තියෙන බලලා ඒ සේරම නුසුදුසුක. මනුෂ්‍යකම විතර අවශ්‍යයි. නමුත් එවැනි කෙනෙක් රහත් වෙලා අපේ බුදුගාම බුදු වෙලා තරහතන් වහන්සේලා 69 පහළ වෙලා ලෝකේ ශාරිකාවේ යන්න හදනකොට බුදු මාරයවිල්ල කියනවා බන්දෝසි තබ්බ පාසෙහි. උඹත් අනිත් ඔක්කොම වගේ පාසෙන් බැඳිලා ඉවරයි. අත්ත පහට විවිධතාවක් නැහැ මේ මාරය කියන පොරස. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ කියන්නේ. ඊළු මේ මේ බන්ධනනේ බැඳිලා මා කෙරෙන් නොමිදෙන්නේ උන්ටනේ තාම බුදුහාමුදුරුවෝ ඉන්නේ උගේ සාස්ත්‍රය දාගෙන ඉන්නේ. එකයි ඉතුරු වෙන්නේ බුදුහන්සේට ආත්ම විශ්වාසය. මෙච්චර දුෂ්කර ක්‍රියා කරා <clears throat> මෙච්චර දේවල් කෙරුවා මේ විදපු දුක් ටික තමයි තියෙන්නේ සාත්‍යක දැන් මට ඒක නෑ ඔබ ඕනේ නෑ පාපා මම විතර නෙවතල් 69කට පුරුදු කරලා තියෙනවා ආනේ ඒ නිසා මම 69ට කියනවා අපි වාගේ මේක පොරොත්තු වෙන පිරිසක් ඉන්නවා අන්නේම කට්ටියක් ගාවට යන්න සීල දන්න ටික කියන්නේ හැබැයි මුල යහපත් වෙන්න ඕනේ මැද යහපත් වෙන්න ඕනේ අගේ යහපත් වෙන්න ඉතින් බුරුමි ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ අස්සන සූත්‍රයක් කරන් බර කිව්වා. ඒකදී ආනන්ද ස්වාමීන් ගාවට ඇවිල්ලා මේ අනිකීර්ති කන් සාස්තුමාන්සේම කොහොමද තෝරන්නේ කියලා. ධර්මයේ හරි කියලා කොහොමද තෝරන්නේ කියලා. දැන් මේ කරුකරණ කරන සංඝයා හරි කියලා තෝරන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් මේ ආස්තුර හය නමක් හිටියනේ කාන්නේ. දැන් කාගේ ළඟටද යන්නේ කියලා. එතකොට උපදේශයේ තියෙන්නේ මේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට යන පළවෙනිම ඔබ නම් බණතුරේ. ඔබ යන්නේ ඉස්සෙල්ලා ඒ ශාස්ත්‍රඥ වහන්සේ ළඟ සෑහෙන ගෝල බාල පිටසක් ඉන්නවා. ඒක උඹ නෙමෙයි පටන් ගත්ත මනුස්සයා. දෙක. ශාස්ත්‍රඥ වහන්සේ මේ ගෝලියොත් එක්කයි තනියමයි මහජනතාවයි ඉන්නකොට එකම දේ කරන්නේ. එකක් කියනවා එකක් කරනවා. යථාවාදී තථාකාරී අතහකාරී තථාව. මේ ශෙනගෙ ඉන්නකොට එක විදියක් ශෙනගෙ තියෙනකොට එක විදියක් එහෙමනම් ඔබ ටිකක් අමාරු වෙයි තුන ඔබ යන්නේ ඉස්සෙල්ලා ගෝලයන්ගෙන් එක එකක්වත් පහත් වෙලා තියෙනවා එතකොට උඹට විශ්වාසයි මේ එක්කෙනෙක් නෙවෙයි ගොඩාක් ඉන්නවා ඔක්කොටම මේක කරන්න බෑ එක්කෙනෙක් දෙන්නෙක්වත් දැනට පියවර දෙක තුනක් කියලා කියනවා. ආන්නේ එතකොට උඹට පේන ඔබ ගිය තැන අස්වාභාවික අමෝර තැනක් නෙවෙයි කරපු දෙයක් කියලා. මම කොච්චර ප්‍රයිඩ්ද කියලා කියන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ ඵලයන් කියන්නේ. දන්න හොඳට බුදුහාමුදුරුවෝ තමයි මිනිස්සයා කියලා එහෙම කියන්නේ. බෑන් ඉස්සර ගෝලෙ වෙතට ඉන්න ඕන. උන්වහන්සේ කරන දේ කියන්නේ කියන්නේ කරන දේ කියන කියන දේ කරන කෙනෙක් වෙන්න ඕන. තුන ඒ උන්වහන්සේ කියන පළවලට එක්කෙනෙක්වත්පත් වෙලා තියෙනවා. එහෙමනම් ඔබට එච්චර රිස්ක් එකක් නැහැ කියලා. වෙනතන් වල කියන්නේ මෙවැනි මයි ළඟට එන්න. මයි ළඟ තමයි හත්තිය තියෙන්නේ. මේකමයි හරි. වෙනතන් වලට ගියොත් පරිදි ආයෙන්න බෑ මයි ගාවට. එහෙම දෙවියන් සත්‍යම් මොගමඤ්ඤා කියනවා නම් අසප්පුරුසයි කියලා. මේයි සත්‍ය. මේ අනිත් දේවල් බොරු කියනවා නම් ඒක බුදුහාමුදුරු කියන්නේ මේ අසප්පුරුසයි. අද ඉන්න ඔක්කොම ගුරුවරු ගාව ඒ කැතගතිය තියෙනවා. වෙන කෙනෙක් ගාවට යනවට කැමති නෑ. ජීවත් ආපහු ඉන්න දෙන්නේ නෑ. ඒගොල්ලෝ ආවට පිළිගන්නෙත් නෑ මේකේ. මෙන්න මේ දේ මේක දිගේ දිගේම යන්න ගිය. ඉතින් එහෙම කෙනෙකුට ඒ ගුරුවරයාට විශ්වාසය පහළ වෙලා නැහැ. තව ගෝලයාට විශ්වාසය පහළ වෙලා. ඒක හොඳට පේනවා ඒගොල්ලෝ මොනවද රකින්න උත්සාහ කරන්නේ. සංසාරේ තියෙන මේ ආමිෂයක් රකින්න එහෙම නැත්නම් ලිබරේට් කරන්න එහෙම නැත්නම් අප්ලිෆ් කරන්න එහෙම නැත්නම් විසුද්ධියක් ලබන්නේ නෙවෙයි මොකද මේ විසුද්ධිය කියන එක ඔය වගේ පච්චමානසිකත් එක්ක ගන්න බෑ පච්චමානසිකත්වයේ ඕන පටන් ගන්නකොට තව අන්ත අවශ්‍යකම් පහසු ගන්න එක වගේ මෙහෙම ඇඳගෙන කටයුතු කරනවා. පටන් ගන්නකොට මොනට විරුද්ධ කළ කරන්නත් බෑ. යම් ප්‍රමාණයකට මුලින් මුලින් අශ්‍රය හිර කරන්න ඕන කරත් කියලා. නැත්තම් උඩ පස්සට ගැහුවට ඌ දුවන්නේ ඉස්සරහට. හිර කළා බ්ලින්ක්ස් දාලා ඊට පස්සේ පදින්. ඉතින් එහෙම ගුරුවරු ඇත්තෙම නෑ කියලා තමයි හිතන්නේ. විශේෂයෙන්ම අවුරුදු 25 26 යුනිවර්සිටි යන කාලේ එහෙම කත්තිය මේ මේ විද්‍යාඥයෝ විතරමයි පිළිගන්න පුළුවන් ජාතික තීතිය ලෝකෙ. ඒක තමයි ධම්මික ආමදෝ කිව්වේ. ඒ ධම්මික ආමදෝන් ඉස්සරලා. ඒ නාර්ග කියලා තාපස කෙනෙක් කයිදේට සුබෝදාරණේ කායේ එයා කොහොමද තරුණ හිතුවට බුද්ධ ආගම මරන්න බෑ. ඒක නෑදලා නෑ. මරන්න යන කට්ටිය මරනවා. මම මේක අහගෙන හිටියා හිටියා මට ඉතින් දිග වෙවිලා හිටියා. තේරුණේ නෑ මොකද මම හිතුවා පවුප් කරනවා අකිට පවුප්. ඉතින් දැකෝ ඉලන්දාරේ හිටාගෙන වලු මේ විද්‍යාවෙන් මේ තාක්ෂණයෙන් මේ සල්ලි වල සැප ලබන්න පුළුවන් කියලා. මම හිතනවා මේ බුද්ධ ආගම කියන දුක්ඛ සත්‍ය මකන්න පුළුවන් කියලා. බෑ මකන්න බෑ. කර්මියෝ තගලවුවට දුක්ඛ සත්‍ය නැති කරන්න බෑ. ඒක ඊට පස්සේ මම ධම්මික ආමතු හමුනකොට සිතුවම මම මේ තාපතේ මෙහෙම කියද. යහව අමතක කරන්න එපා. ඒ යාට යන්න පුළුවන් මේ ඉච්චරයි. මේ ඊට වැඩි දුර යන කෙනෙක් වෙන්න. මේකත් කරලා බලපන්. ඉතින් මං කෝ ස්වාමීන් වහන්සේ මම දන් දෙන්න හිතෙන්නේ නැහැ. ලකිනවා කියන එකක්. සමාධියක් කියලා හිතන්න බෑ කවුරුහරි වාඩිලා හිටියොත් මට හිතෙන්නේ කිල්ල ගලක් ගන්න. කොනිච්චන්ති. දවල්ට පුදියාගෙන හිටියොත් තේන යුනිවර්සිටි ගින් දැද්දි කොල්ල කාලා ලංකාවේ පුදින්න මොනවාරි කියලා කරට කොස් නිය කයිදා. කොල්කෙන්ද කයිදා. ඉත්තගුණ අරෙන් බයි. අනේක දවසක් මට නින්ද ගිහිල්ලා තේරම කතා වෙලා උස්සගෙන ගියා අතින් පයින් අල්ලන් ගිහලා වතුර නාන බේරකට දැම්ම දබාස් ගාලා ඒ ඉන්න දෙන්නේම නෑ. සමාජයත් කියන්නේ කාටවත් නිකන් ඉන්න දෙන්නේ නෑ. ඉතින් මං කව ධම්මික අහුරන්න බෑ මට කරන්න බෑ. මේ හිම තිබිච්ච සීලෙත් නෑ, සතියත් නෑ, සමාධියත් නෑ. මොකක්වත් නෑ. සතිය වෙන පුළුවන් බලන්න. පුළුවන් ඒ කොච්චර කඩප්පුලිකන් නොකෑමනාකම් දාපසුලාකම් කට්ටබඳුරුකම් තිබුණට සතිය වදිනවා දෙනෙක් කරතයි. අබැග්ගිකිත් කරතයි. ඉතින් ඊට පස්සේ මට ඕනෙන කාලෙට වෙනස් කරපන්. ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන් ද බලපන්කෝ. කැල්ල කාලා බලපන් නිකන් දෙන්නේ කාය බල හොඳ නම් දෙන්නේ. ආන් මේ වගේ ධර්මතාවයක් තියේදී අපිට මොන මේ මේ පූජා විදිද? පූජා විදි දෙවිත් ඒක ප්‍රශ්න නෑ. අපිට ඒවට සම්බන්ධය තියෙනවා පුංචි කාලේ. නමුත් මේ සත්‍ය වදිනවා කියන වගේ දෙයකට කරද්දී මායයා බුදුහාමුදුරන්ටත් කියනවා බද්දෝති දබ්බ පාසේහි කියලා. උඹත් සම්පීර්ණව බැගින් ඉංග්‍රීසි මෙරලා දින්නේ. ඉතින් ඒකට මේ අන්‍ය තීර්ථ කෙනෙක් කියලා භාවනා කරලා කියලා හිතන්නේ අපි භාවනා කරනකොට කකුල කැඩෙනවා කියලා හිතන්නකො. දතක් කඩලා ගියයි කියලා ඉතින් අපි හිතන මෙච්චර භාවනා කරනකොට මට දතක් කැඩෙන්න බෑනේ. දත් කැඩෙන්න බෑනේ. මට මේ ධර්ම රසාව තියෙන්න පයි කියලා උන්නගේ හිතේ තියෙන හැකේ තමයි තියෙන්නේ. බුදුජානන් වහන්සේටත් බුදු වුණාට පස්සේ 12 අසනීප 12ක් කැවිලා තියෙනවා. ඉතින් බුදුගුණ පිළිත් කියන මිනිසුන්ට සමීප වෙනවනම් ඉතින් බුදු ආරණ්‍යයට වෙන්න බෑ. ඊට 12ක් ඇවිල්ලා තියෙනවා. ඒකේ මායයත් මේ තරම් ඇවිල්ලා අභියෝග කරලා තියෙනවා. අපි ළඟට මාර්යා නාවට මාර්යාගේ රිග්වි රාමික ඉන්නෙත් නැහැ. අපි ළඟට එන්නේ මේ වොලන්ටියර් ආමික ඉන්න කට්ටිය විතරයි. මේ ඊවෙනද ආපු මේ වොලන්ටියර් කරන ආපු කට්ටිය තමයි මාර්යා ගන්න. ඒකවල තමයි මේ පතරත් වෙලා අහනවා බලිකට ගින්න තිබ්බා වගේ අපි දුවන්නේ. මාර්යා එහෙම ආවොත් එහෙම හැරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා Taman ගැන ආත්ම විශ්වාසය නැතිකම සහ මේ කරන දේ මොකද්ද කියලා පෙරදැක්මක් නැතිකම නිසා අද භාවනා ලෝක විශාල භාවනාවල යම් යම් දිනුන ලබාගෙන තියෙන අය ඒ ගැන සැකයෙන් කතා කරනවා එකක් ඒක දෙක අපිට තේරවාදී කියලා තියෙනවා තමන්ගේ තියෙන භාවනා ඥාන මාර්ගඵල හෙලි කරන්න දෙපයි. හෙලි කිරීම මේ මාන්නයට බලපාන නිසා. ඒ ඔය දෙකට හිර වෙලා ඉන්නේ භික්ෂුව. එකක් මේ කිව්වොත් මේ උත්තරීමර්ශ ධර්ම හෙලි කරයි කියලා අහුවේ කියලා. දෙක මම ඉතින් මෙච්චර සිල් කඩද්දී මෙච්චර මේවා කරද්දී කොහොම මට හරියන්න පුළුවන්ද කියලා අර තමන්ගේම සීල කැඩීම තමන්ට විරුද්ධව යගදාවක් කරගෙන මුගුරක් කරගෙන ඒක දිහා බල බල ඉන්න මේක සීල කඩන්න තියෙන්නත් බෑ. ඉතින් මට කොහොමද හරියන්නේ කියලා. නමුත් අන්නේ තීත් එක්කෙනෙක් හිතන්නකෝ පිළිකාවක් හරි කෙනෙක් හිතන්නකෝ ඉරේ වැඩිච්ච එකට මොන වගුලක්වත් නැහැ. අතේ පිටවන්න පුළුවන් කියලා පෙන්නන්න පුළුවන් නම් ඌට තියෙන්නේ එකයි අඳන එක විතරයි. හිරේ ආවට අපි කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ හිරේ ඉන්නකොට මෙහෙම අපිට සත්‍යයක් ගන්න පුළුවන් වුණා නම් සත්‍යය තියෙනවා සීලේ හරියට හරි. සත්‍යය තියෙනවා කියන්නේ දානෙත් හරියට හරි. සත්‍යය තියෙනවා කියලා කියන්නේ අපිට මේ හැකියාව තියෙනවා කියන එක දැනගන්න පුළුවන් නම් මේ හදනවා කමඨාන් සුද්ධ කරනවා. හිතාගන්න බෑ ස්වාමීන් වහන්සේ අපිට මෙතෙන් දැවිල්ලා මේ මරදඬ නිනීම වෙලත් අපිට මේක කරන්න පුළුවන් නම් එහි අනික් අයට බැරි කියලා. ඒ විශේෂතර අනිකත් එක සංසන්දනය කරන්නේ නැහැ. මොකද කරන්න බෑ මොකද ඒගොල්ලෝ ධර්ම අපරාධ පාරයි. එනතන ධර්ම විදියට කුඩු ගහපයි. එනතන ධර්ම විදියට ලෙඩ වෙලා මැරෙන්න හිතානිද ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට අදාහ ගන්න බෑ. මේ මටත් එවැනි තත්ත්වයකදී සත්‍ය වඩන්න පුළුවන් කියලා. සාහන වශයෙන් මම මතක් කරනවා මේ සත්‍ය කඩන්න පුළුවන් තරම් බරවත් ක්‍රේයක් ලෝකේ මොනක්වත් නැහැ. කරපිය වගේ මේ ප්‍රයත්නේ මතරක් නැහැ. ඒ නිසා මේ වගේ දුර්වල කෙස් අදහන්න නැතුව තමන්ගේ සත්‍ය අදාගෙන යන්න බුදුජානනාංශයේ දේශනා කරා වගේ මුත්තෝං සබ්බපාතේහි මම සීලෝ පාසන්ගේ මිතුනා කියලා තමන් පිළිබඳව ඒ <clears throat> ආත්ම විශ්වාසය තම විචිකිච්ඡාව නැතුව අන්‍ය විච නැතුව ධෛර්යයෙන් මේක කරගෙන යන වැඩ පිළිවෙල කරන යන්න සිල් දනාටම මේ ධර්ම දේශනාවත් හේතු වසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දෙතිය පාසකෝත්තේදී මාව කතා කරනවා තීරුණාර්ථේ වංශය.